ඒ ස්වාමින් වහන්සේ බොහොම පැහැදිලි දෙවෙනි කාරණාව ඒකම ගැලපෙන්නේ කියන්නේ දැන් හැමතිස්සෙම කියනවා දැන් මෙතන මගේ ආත්මයක් නැති කියන කතන්දරේ එතකොට දැන් අපි හිතුවම හරියන්නේ මේ මේ තියෙන්නේ නාම රූප එක තුන නාම රූප මේ නාම රූප මාන්නයත් එක්ක ගැලවිලා යනවා එහෙම හිතනකොට දැන් මට නොතේරෙන තැන තමයි එතකොට දැන් මම කියලා කෙනෙකුත් නැහැ මේක තියෙන්නේ නාම රූප එතකොට මගේ පෙර භවයේ හරි අනාගත භවයේ හරි එතන මොකද්ද තියෙන්නේ කියන එක සම්බන්ධයෙන්. දැන් ඒක තමයි මේ නාම රූප ධර්මයන්ගේ හේතුඵල ක්‍රියාවලිය හරියට හඳුනාගත යුත්තේ. එහෙම නැති වුණොත් අපි අර උච්ඡේද දෘෂ්ටියකට යන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඔක්කොම මරණයත් එක්කලා අහෝසි වෙනවා කියලා. එතකොට ඒක අන්තයක්. එතකොට අපි සාස්වත දෘෂ්ටියකට යන්න පුළුවන් මේක මරණයෙන් පස්සේ දිගින් දිගට පවතිනවා කියලා. එතකොට ඒ තවත් අන්තයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම මේක සම්පූර්ණයෙන්ම මරණයෙන් අවසන් වෙන්නෙත් නෑ හැබැයි භවෙන් භවයට යන විශේෂ පදාර්ථයකුත් නෑ මේක යන්නේ කොහොමද හේතුඵල වශයෙන් මේ භවයේ ගොඩනැගෙන චිත්තචෛසික වලට අනුව තමයි ඒ සිත නිරුද්ධ වෙනකොට ඊළඟ චිත්තචෛසික ගොඩනැගෙන්නේ. ඒතකොට මෙතන තියෙන මෙතනින් ගොඩනගපු ශක්තිය ශක්තිය මේ සිත අහෝසි වුණාට ඊළඟ චිත්ත පරම්පරාවට බලපෑම් ඇති කරනවා. ඒක තමයි කර්මය කියලා කියන්නේ. ඉතින් අන්න ඒ වගේ මේ කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම මේවා තියෙන මූලධර්ම පිළිබඳව අපි හොඳට ඉගෙන ගන්න ඕන. අධ්‍යයනය කරන්න. ඉතින් ඒවා පිළිබඳව ඉගෙන ගන්න ටිකක් අභිධර්මයේ පිළිබඳ හැදෑරීමක් අවශ්‍ය වෙනවා. එහෙම වුණොත් තමයි ටික ටික අපිට ඒවා ලහා ගන්න පුළුවන් වෙන්නේ. ඒ ස්වාමින් වහන්සේ බොහොම ස්තුතියි. පිරුවන් සරණයි.